ඊටාම ස්වල්පයයි. අප්පමිදම් බික්කවේ මනුස්සානං ආයු මිනිසුන්ගේ මනුස්ස ලෝකයේ ආයු කාලය බොහොම අල්පයි. මනුස්ස ලෝකයේ දීර්ඝායු ඇති කාලවකවානුත් තියෙනවා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන කාලය වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ක් හෝ 120කට ආසන්න කාලවකවානුවකයි රැඳුනේ. ඒ නිසා ඒ වත්මන් తত্ত্বය සැලකිල්ලට ගනිමින් තථාගතයන් වහන්සේ දේශනා කරන අපමිදම් භික්කවේ manussානං ආයි.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 පැමිණලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ ගාථාවක් ප්‍රකාශ කරනවා දීඝමායෝ manussානං නනං හීලේ සුපෝරිසෝ චරෙය්‍ය කීරමත්තෝව නත්ති මච්චුසාගමෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ බාරදිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා දීඝමායු මනුස්සානම් නෑ නෑ මිනිස්සෙන්ගේ ආශ බොහොම දීර්ඝයි දීර්ඝයි කියන්නටත් හේතුවක් තියෙනවා ඇතම් කාලවල මිනිස්සෙන්ගේ ආශ දෙවියන්ටත් වඩා දීර්ඝ කාලවක් වානු තියෙනවා අවුරුදු දහස දක්වා දසදහස දක්වා ලක්ෂය දක්වා දසලක්ෂය දක්වා අසංඛ්‍ය දක්වා මිනිස්සෙන්ගේ ආයුෂ වැඩෙන කාලවක් වානු තියෙනවා ඉතින් ඒ නිසා මේ සියල්ල සැලකිල්ලටගෙන මානදිව්‍ය පුත්‍රයා කියනවා දීඝමායෝ manussානං නෑ මිනිස්සෙන්ගේ ආයුෂ බොහොම දීර්ඝයි නනං හීලේ සුපෝරිසෝ සත්පුරුෂය කවදාවත් ඒක හැල්ලු කරලා හිතන්නේ නෑ මේ මිනිස්සෙන්ගේ ආයු කාලය කියන එක කවදාවත් නැතන් නිකන් නොතකා හරින්නේ නෑ හැල්ලු කොට හිතන්නේ නෑ චරේය කීරමත්තෝව නත්ති මච්චු සාගමෝ ඒ විදිහෙන් දීර්ඝාසක් සත්‍යය භුක්ති විඳින නිසා මිනිස්සයා ලබන නිසා කවදාවත්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 එහෙනම් කෙසේද ජීවත් වෙත්තේ චරය්‍යාදිත්ත සීසෝව හිස ගිනිගත්ෙක් වගේ කටයුතු කරන්නට ඕන. ඇයි ඒ නත්ති මච්චුස්සනාගමෝ තව සුළු මොහොතකින් හෝ අපි මේ යන්නට පුළුවන් නිසා. හිස ගිනිගත්තෙකුසේ කටයුතු කරන්නට ඕනෑ කියන මේ කාරණය සිංහලයේ ප්‍රකට ප්‍රස්තාව පිළිලක් හැටියටත් භාවිතා කරනවා. හිස ගිනිගත් කෙනෙකු වගේ කටයුතු කරන්න. හිස ගිනිගත්තු කෙනෙක් කොහොමද කටයුතු කරන්න ඕන? අද කාලේ හැටියට බලනකොට නම් හිස ගිනිගත්තොත් එහෙම 99%ක්ම පිළිස්සලා නැහෙන එක තමයි වෙන්නේ. ඇයි ඒ? හිස ගිනිගත්තු ගමන් ජීවිත ආශාව නිසා තැති ගන්නවා, බියපත් වෙනවා, කලයුත්ත නොකලයුත්ත තෝරා බේරා ගන්නට බැරුව දඟලන එක තමයි කරන්නේ.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 ඒ මොකක් නිසාද? ඒ මිනිස්සු මේ මව්බිබෙන් ඈත දුරු කතරක ජීවත් වෙන්නට මහා යුද්ධයක් කරනවා. හැබැයි ඒ අතරතුරේ සත්පුරුෂකම් ඇතුව සද්ධාව අවදි කරගෙන, ඒබඳු මිනිසුන් රාශි කරගෙන බොහෝ කුසල් දහම් සිද්ධ කරනවා. ලංකාවේ ඉන්න මිනිස්සුන්ටත් වැඩිය ඒ අය උනන්දුයෙන් කටයුතු කරනවා කිව්වොත් නිවැරදි. Tamante දහම නැතිකම නිසා ඒකේ විරල බව දැනෙන නිසා අවශ්‍යතාවය හරියට හඳුනාගෙන ඒ ඉන්න කාලේ අපිට නැවත කුසල් දහම් කරන්න කවදා ඉඩ ලැබෙයිද දන්නේ කියලා ඉතාම උනන්දුයෙන් ක්‍රියාත්මක වෙන අය ඉන්නවා. ඒ අතරතුරේ එහෙම කිසිම සංඥාවක් නැතුව මේ වගේ රටක මොන පින්කම්ද කොහොමද කරන්නේ?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 ඒ උනන්දු වීම මත තමයි Tamanගේ ජීවිතය පොහොසත් කරගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කත්තබ්බං කුසලං කුසල් දහම් කරන්න ඕන ඒ වගේම චරිතබ්බං බ්‍රහ්මචර්යයන් සුචරිතවත්ව ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ මෙතනින් අදහස් කරන්නේ මේ බ්‍රහ්මචර්යාව කියන්නේ විවාහ නොවේ හැම කෙනාම බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන්න ඕන කියන එකම නෙමෙයි. මෙතන බ්‍රහ්මචර්යාවයි කියලා කියන්නේ පිරිසිදුව තමන්ගේ චර්යාව පවත්වන්නට ඕන. පැවිද්දෙක් නම් පැවිද්දෙකුට උචිත ආකාරයකට, ගිහියෙක් නම් ගිහියාට උචිත ආකාරයකට, සොල්දාදුවා නම් සොල්දාදුවාට උචිත ආකාරයට, පාලකයා නම් පාලකයාට උචිත ආකාරයට කල යුත්ත මොකද්ද නොකල යුත්ත මොකද්ද කියලා තෝරා බේරාගෙන ක්‍රියාත්මක වෙන්නට දක්ෂ වෙන්නට ඕන.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 ඒ නිසා ආල්ෂය ඉවර වෙලා මරණයටපත් වෙනවා නම් ඒ ගැන අපට කළ හැකියාවක් නැහැ. කර්ම ශක්තිය ඉවර වෙලා මරණයටපත් වෙනවා නම් ඒ ගැන අපිට කළ හැකියාවක් නැහැ. ආශය සහ කර්ම ශක්තිය දෙකම ඉවර වෙලා මරණයටපත් වෙනවා නම් අපිට කළ හැකියාවක් නැහැ. හැබැයි මේ දෙකම තිබියදී යම් අකුසල කර්ම වේගයක් මතුවලා අකාලේ ජීවිතයටපත් වෙනවා නම් කල්ැතු අපට ජීවිතයේ ස්වභාවය තේරුම් අරගෙන යම් යම් ආකාරයෙන් උපක්‍රමශීලී වෙන්නට පුළුවන් නම් ඇතැම් කර්ම වළක්වන්නට පුළුවන්. හැබැයි සමහර කර්ම තියෙනවා කොතෙක් වළක්වන්නට උත්සාහ කළත් ක්‍රියාත්මක වෙන අවස්ථා.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 පින්කමට සමගාමීව සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කුසලයක් ධර්මඥානය ඇති කරගන්නට ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන මහා පිංකමක් වෙනවා. ඒ වගේම ධර්ම පරිස්කාරාදී පූජා කිරීම සසර ගමනේ සැප ලබන්නට හේතු වෙන මහා පිංකමක් වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් 2012 පළවෙනි මාසේ 4 වෙනි දින හදිසි අනතුරකින් අභාව අප්‍රාප්ත වුණු මේජර් ආර් වසන්ත කුමාර විජේරත්න මහත්මයා සතුටින් අනුමෝදන් වෙත්වා කිසියම් ආත්ම භාවයකදීවත් අකල් මරණ ආදියකට ගොදුරු නොවි නිරෝගී සම්පත්තිය ආරක්ෂා සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සිද්ධ කරගනිත්වා පරලෝසපත් ආර් විජේරත්න පියාණන් ඊ.ඩබ්ලිව් e විජේසිංහ සිල්වා පියාණන් ඊ.ඩබ්ලිව් e ඔවිනිස් සිල්වා සීයා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීනුත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මිය ගිය සියලුම රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් කරමු සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා මේ පින්වත් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණේ නොමදව සැලසේවා ඒ වගේම ඒ දියණිවරුන් දුලාරා විජේරත්න දියණිය සහ අසදී විජේරත්න දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙනවා දරුවන් දෙදෙනා ඇතුළු හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න අප හැම දෙනාටමත් මේ උදාර කුසලයෙන් මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැවෙන වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා මේ සිදු කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඥාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද මේ පින්කමෙහි මූලිකත්වය ගැන ක්‍රියා කරන විජේරත්න මහත්මියටත් එම දියණිවරුන් දෙදෙනා ඇතුළු මේ වැඩිහිටියන් ඥාති හිත මිත්‍රාදීන් හමුදා සේවයේ නියතු මේ දරුවන් ඇතුළු හැම දෙනාටම ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනාගේම යහපත් සිතුම් පැතුම් සංකල්පනාවන් සමෘද්ධිමත් කරගෙන තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට ඒකාන්තයෙන් වාසනා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාගේම හිතසුව සැබඳු පිණිස අද දවසේදී ධර්ම දේශනය පවත්වා වදාළ හොරණ පොකුණු විට විනය අලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත ධර්මයෙන් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු